නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහෙරති ඉසිපතනේ මිගදායේ තත්‍ර කෝ භගවා පංච වග්ගියේ භික්ඛු ආමන්තේසි ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කතමේ ද්වේ යෝචායං කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පොතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායං අත්ත කිලමතානු යෝගෝ දුක්ඛෝ අනාරියෝ අනාත්ථ සංහිතෝ ඒතේතේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ජිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛු කරණී ඥාන කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාච සාභික්ඛවේ මජ්ජිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයංකෝසා භික්කවේ මජ්ජිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචුපාදානඛණ්ඩා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පොනෝ භවිකා නන්දිරාග සහගත තත්‍ර තත්‍රාභිනන්දිනී තෙය්‍යතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝතස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ උබ්බේ අනනෝසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤේ යන්ති මේ භික්ඛවේ උබ්බේ අනනුසුතේ සුධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදී සංකෝපනිදං දුක්ඛ සමුදයං ආරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහිනන්ති මේ භික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදී ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං साच्ची कथन्ति मे भिक्खवे पुब्बे अननुसुतेषु धम्मेषु චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේ සුධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවිතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි යාව කීවංච මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සච්චේසු එවං ති පරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං නසුවිසුද්ධං අහෝසි නේවතාවාහං භික්ඛවේ සාදේවකේ ලෝකේ සමාරකේ සාබ්‍රම්මකේ සාසමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් යතෝ චකෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු ආරිය සත්‍යේසු එවං ති පරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි අතහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පාච්චඥාසින් ඥානංච පනමේ දස්සනං උදපාදී අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්ථිදානි පුනබ්භවෝති ඉදමවෝච භගවා ආත්මනා පංචවාග්ගියා භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති ඉමස්මින් ච පනවේයා කරනස්මින් භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරාජං වීතමලං ධම්මචක්කුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති පවත්ති තේච පන භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සද්දමනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනචිවා ලෝකස්මින්ති බුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම් මහරාජිකා දේවා සද්දමානුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරිනවා බ්‍රහ්මුණවා කේනචිවා ලෝකස්මින්ති චාතුම් මහරාජිකානං දේවානං සද්දං සුත්වා තාවතිං සාදේවා සාද්දමානුස්සාවේසුම් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේන වාමාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින්ති තාවතිං සානං දේවානං සද්දං සුත්වා යාමාදේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා ब्राह्मणा वा केनचिवा लोकस्मिन्ति यामानं देवानां साद्धं श्रुत्वा तुसिता देवा साद्धमनुसावेषु ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියන් සමනේනවා බ්‍රහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින්ති තුසිතානං දේවානං සද්දං සුත්වා නිම්මාන රති දේවා සද්ද මනුස්සාවේසුම් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා ब्राह्मणा वा केनचिवा लोकास्मिन्ति निम्मानरतीनां देवानां साद्दां श्रुत्वा परनिमितवसवातिनो देवा සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේන වාමාරේනවා බ්‍රහ්මුණා වාකේන චිවා ලෝකස්මින්ති පරනිම්මිත වසවත්තිනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පාරිසජ්ජා දේවා සද්ද මනුසාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පුරෝහිතා දේවා සද්දමනුස්සාවේසුම් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන චීවා ලෝකස්මින්ති බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහා බ්‍රහ්මා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා ब्राह्मणा वा केनचिवा लोकास्मिन्ति महाब्रह्मणां देवानां साद्दां श्रुत्वा परिताबा देवा साद्दमनुसावेशुम् ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකස්මින්ති පරිත්තාභානං දේවානං සද්දං සුත්වා අපමානාභාදේවා සද්ද මනුසාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා ब्राह्मणा वा केनचिवा लोकस्मिन्ति अपमानभानं देवानां साद्दां श्रुत्वा आभासरा देवा साद्यमानोत्सावेशुम् ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින්ති ආභාසරාණං දේවානං සද්දං සුත්වා පරිත්ත සුභාදේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා ब्राह्मणा वा केनचिवा लोकास्मिन्ति परितशुभानां देवानां सद्दां श्रुत्वा अपमानशुभादेवा सद्मानुसावेशुम् ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා ब्राह्मणा वा केनचिवा लोकास्मिन्ति अपमानशुभानां देवानां साद्दां श्रुत्वा शुभकिह्नका देवा साद्यमानुसावेषु ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රාහ්මුණා වාකේන චිවා ලෝකස්මින්ති සුභකින්හකානං දේවානං සද්දං සුත්වා වේහපලා දේවා සද්දමනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා ब्राह्मणा वा केनचिवा लोकास्मिन्ति वेहफलानां देवानां साद्दां श्रुत्वा अविहादेवा साद्यमानुसावेशुम् ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා ब्राह्मणा वा केनचिवा लोकस्मिन्ति अविहानं देवानां साद्धं श्रुत्वा अतापादेवा साद्धमनुसावेषु ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා ब्राह्मणा वा केनति वा लोकस्मिन्ति अतपानं देवानं सद्दं श्रुत्वा सुदासा देवा साद्यमानोत्सावेषुम् एतां भगवता वाराणसियां ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවාතියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රාහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදාසී දේවා සද්ද මනුසාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මණා වා කේන චිවා ලෝකස්මින්ති සුදාසීනං දේවානං සද්දං සුත්වා අකනිට්ඨකා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරිනවා බ්‍රාහ්මුණවා කේනචිවා ලෝකස්මින්ති ඉතිහතේනක්හනේන තේන මුහොත්තේන යාව බ්‍රහ්මලෝකාසද්දෝ අබ්බුග්ගංචි අයංච දස සහසීලෝකධාතු සංකම්පි සම්පකම්පි සම්පවේදී අපමානෝ ච උලාරෝ ඕබාසෝ ලෝකේ පාතුරහෝසි අතිකම්ම දේවානං දේවානුභාවන්ති අතකෝ භගවා උදානං උදානේසි අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝති ඉතිහිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ ත්වේව නාමං අහෝසීති නක්ඛාතයක්ක භූතානං පාපග්ගහනිවාරණා පරිත්තසානුභාවේන හන්තු තේසං උපද්දවේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සක්කේසු විහෙරති කපිලවත්තුස්මින් මහාවනේ මහතා භික්ඛු සංඝේන සද්ද සද්ධින් පංචමත්තේහි භික්ඛු සතේහි සබ්බේව අරහන්තේහි දසහි ච ලෝක ධාතුහි දේවතා යේ භුයේන සම්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛු සංඝංච අත කෝචතුන්නං සුද්ධාවාසකායිකානං දේවානං ඒතදහෝසි අයං කෝ භගවා සක්කේසු විහෙරති කපිලවත්තුස්මින් මහාවනේ මහතා භික්ඛු සංඝේන සද්ධින් පංචමත්තේහි භික්ඛු සතේහි සබ්බේව අරහන්තේහි දසහිච ලෝක ධාතුහි දේවතා ये भूयेन सन्निपतिता हन्ति භගවන්තං දස්සනාය භික්ඛු සංඝංච යන්නෝන මයම්පි යේන භගවාතේනුපසංකමෙය්‍යාම උපසංකමිත්වා භගවතෝ සන්තිකේ පච්චේක ගාතං භාසෙය්‍යාමාති අත කෝතා දේවතා සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සම්මින්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මින්ජෙය්‍ය ඒව මේවං සුද්ධාවාසේසු දේවේසු අන්තරහිතා භගවතෝ පූරතෝ පාතුරහංසු අතකෝතා දේවතා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු ඒකමන්තං ඨිතාකෝ ඒකා දේවතා භගවතෝ සන්තිකේ ඉමංගාතං අභාසි මහා සමයෝ පවනස්මින් දේවකායා සමාගතා ආගතම්හ ඉමං ධම්ම සමයං දක්හිතායේ අපරාජිත සංඝන්ති අතකෝ අපරාදේවතා භගවතෝ සන්තිකේ ඉමංගාතං අභාසී තත් తత్ర భిక్కవో సమాదహంసు చిత్తమత్తనో ఉజుకమకంసు సారథీవ నెత్తాని గహెత్వా ඉන්ද්‍රියානි රක්කන්ති පණ්ඩිතාති අතකෝ අපරාදේවතා භගවතෝ සන්තිකේ ඉමංගාතං අභාසි චෙත්වා කීලං චෙත්වා පලිගං ඉන්ද කීලං ඌහච්ච මනේජා තේ චරන්ති සුද්ධා විමලා චක්කුමන්තා සුදන්තා සුසුනාගාති අතකෝ අපරාදේවතා භගවතෝ සන්තිකේ ඉමංගාතං අභාසී යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිසන්ති අපායං පහය මානුසං දේහං දේවකායන් පරිපූරෙසන්තිති අතකෝ භගවා භික්ඛු ආමන්තේසී ये भूयेन भिक्खवे दशसु लोकधातुषु देवता सन्निपतिता तथागतं दर्शनाय भिक्खु सङ्घञ्च येऽपि ते भिक्खवे अहेसुं अतीतमद्धानम् अरहन्तो सम्मा सम्बुद्धा ते सम्पि भगवन्तानम् ඒත පරමායේව දේවතා සන්නිපතිතා අයේසුන් තෙය්‍යතාපි මයිහං ඒතරහි යේපි තේ භික්ඛවේ භවිසanti අනාගත මද්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධා තේසම්පි භගවන්තානං ඒත පරමායේව දේවතා සන්නිපතිතා භවිසන්ති සෙය්‍යථාපි මයිහං ඒතරහි ආචික්ඛිසාමි භික්ඛවේ දේවකායානං නාමානි කිත්තයිස්සාමි භික්කවේ දේවකායානං නාමානි දේසිස්සාමි භික්කවේ දේවකායානං නාමානි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති ඒවම් භන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චාසෝසුං භගවා ඒතදවෝච සිලෝක මනුකස්සාමි යත් බුම්මා තදස්සිතා යේසිතා ගිරි ගප්පාරං පහිතාත්තා සමාහිතා පුතෝසී භාව සල්ලීනා ලෝමහංසාබි සම්බුනෝ ඕදාත මනසා සුද්ධා විපසන්න මනාවිලා භියෝ පංච සතේ ඥත්වා වනේ කාපිලවත්තවේ තතෝ ආමන්තයි සත්තා සාවකේ සාසනේ රතේ දේවකායා අභික්කන්තා තේ විජානාත භික්කවෝ තේච ආතප්ප මකරුං සුත්වා බුද්ධස්ස සාසනං තේසං පාතු රහුඥානං අමනුසාන දස්සනං අපේකේ සත මද්දක්හුං සාසං අත සත්තතිං සතං ඒකේ සහස්සානං අමනුසාන මද්දසුං අපේකේ නන්ත මද්දක්කුං දිසා සබ්බා පුටාහු තංච සබ්බං අභිඤ්ඤාය වවක්කීත්වාන චක්ඛුමා තතෝ ආමන්තයි සත්තා ශාවකේ ශාසනේ රතේ දේවකායා අභික්කන්තා තේවිජානාත භික්කවෝ යේවෝහංකිතයිසාමි ගිරාහි අනුපුබ්බසෝ සත්ත සාසායක්කා බුම්මා කාපිලවත්වා ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසසිනෝ මෝදමානා අභිකාමුං භික්ඛුනං සමිතින් වනං ච සහසාහෙම වතා යක්කානානත්තවන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසාසිනෝ මෝදමානා අභිකාමුන් භික්කූනං සමිතින් වනං සාතාගිරාති සහත්සා යක්ඛානානත්තවන්නිනෝ ඉද්ධිමන්තෝ යුතිමන්තෝ වන්නවන්තෝ යසත්සිනෝ මෝදමානා අභිකාමුං භික්ඛුනං සමිතින් වනං ඉච්ඡේතේ සෝලස සහස්සා යක්ඛානානත්වන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභිකාමුං භික්ඛූනං සමිතින් වනං වෙසාමිතා පංච සතා යකානානත් වන්නේනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං භික්ඛුනං සමිතින් වනං කුම්භීරෝ රාජගහිකෝ වේපුල්ලස නිවේසනං භීයෝනං සත සහස්සං යක්කානං පෛරුපාසති කුම්භීරෝ රාජගහිකෝ සෝපාග සමිතින් වනං පුරිමංච දිසං රාජා දතරට්ටෝ තං පසාසති ගන්ධභානං ආධිපති මහරාජායසාසිසෝ පුත්තාපිතස්ස බහවෝ ඉන්දනාමා මහබලා ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභිකාමුං භික්ඛුනං සමිතින් වනං දක්ඛිනං ච දිසං රාජා විරුල්හෝතං පසාසති කුම්භණ්ඩානං ආදිපති මහරාජාය සාසිසෝ පුත්තා පිතස්ස බහවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්දිමන්තෝ යුතිමන්තෝ වන්නවන්තෝ යසත්සිනෝ මෝදමානා අභිකාමුං භික්ඛුනං සමිතින් වනං පච්චිමංච දිසං රාජා විරූපක්ඛෝතං පසාසති නාගානං ආදිපති මහරාජායසස්සිසෝ පුත්තාපිතස්ස බහවෝ ඉන්දනාමා මහබලා ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභිකාමුං භික්ඛුනං සමිතින් වනං උතරං ච දිසං රාජා කුේරෝ තං පසාසති යක්ඛානං ආධිපති මහරාජායසාසිසෝ පුත්තාපිතස්ස බහවෝ ඉන්දනාමා මහබලා ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසසිනෝ මෝදමානා අභිකාමුං භික්කූනං සමිතිං වනං පුරත්ති මේන දතරට්ඨෝ දක්ඛිනේන විරුල්ලකෝ පච්චිමේන විරූපක්ඛෝ කුේරෝ උතරං දිසං චත්තාරෝ තේ මහරජා සමන්තා චතුරෝ දිසා දද්දල්ල මානා අට්ඨංසු වනේ කාපිලවත වේ තේසං මායා විනෝදාසා ආගුවංචනිකා සටහා මායාකූටෙන්ඩුවේටෙන්ඩු විටුච්ච විටුඩෝ සහ චන්දනෝකාම සෙට්ටෝච කින්නු ගණ්ඩු නිගණ්ඩුච පනාදෝපමං්ඥෝච දේවසූතෝච මාතලී චිත්තසේනෝ ගන්ධබ්බෝ නලෝ රාජා ජනේ සබෝ ආගු පංචසිකෝ චේව තිම්බරු සූරිය වච්චසා ඒතේ චඤ්ඤේච රාජානෝ ගන්ධබ්බා සහරාජුභී මෝදමානා අභිකාමුං භික්ඛුනං සමිතින් වනං අතාගුණාභසානාගා වේසාලා සහතච්චකා කම්බලස තරා ආගු පායාගා සහඥාතිබී යාමුනා දතරට්ඨාච ආගුණාගායසාසිනෝ ඒරාවනෝ මහානාගෝ සෝපාග සමිතින් වනං යේනාගරාජේ සහසාහරන්ති दिब्बादिजापक्षि विशुद्धचाक्षु वेहासया ते वनमज्जपत्ता चित्रासुपन्ना इति ते सङ्नामानि अभयं तदा नागराजानमासि සුපන්නතෝකේම මකාසි බුද්ධෝ සංහාහි වාචාහි උපවෛහ යන්තා නාගා සුපන්නා සරණ මගං සුබුද්ධං ජිතා වජිරහතේන සමුද්දං අසුරාසිතා භාතරෝ වාස වස්සේතේ ඉද්ධිමන්තෝ යසසිනෝ කාල කංජා මහාභිංසා අසුරාදාන වේගසා වේපචිත්ති සුචිත්තිච පහරාදෝ නමුචි සහා සතංච බලීපුත්තානං සබ්බේවේරෝචනාමකා සන්නයිහිත්වා බලින්සේනං රාහුබද්ධමුපාගමුන් සමයෝදානි බද්ධන්තේ භික්ඛූනං සමිතින් වනං ආපෝච දේවා පටවීච තේජෝ වායෝ තදාගමුං වරුණා වරුණා දේවා සෝමෝච යසසා සහ මෙත්තා කරුණා කායිකා ආගු දේවා යසස්සිනෝ දසේතේ දසදාකායා සබ්බේනානත වන්නිනෝ ඉද්ධිමන්තෝ යුතිමන්තෝ වන්නවන්තෝ යසත්සිනෝ මෝදමානා අභිකාමුං භික්ඛුනං සමිතින් වනං වෙන්හූච දේවා සහලීච අසමාච දුවේ යමා චන්දසුපනිසා දේවා චන්දමාගු පුරක්කත්වා සුරියසුපනිසා දේවා සුරියමාගු පුරක්කත්වා නකතානි පුරක්කත්වා ආගුමන්ද වලාහකා වසූනං වාසවෝ සෙට්ටෝ සක්කෝපාග පුරින්දදෝ දසේතේ දසදාකායා සබ්බේනානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභිකාමුං භික්ඛුනං සමිතින් වනං අථාගු සහ භූදේවා ජලමග්ගී සිකාරිව අරිට්ඨකාචරෝ ජාච උම්මා පුප්ප නිභාසිනෝ වරුණා සහ ධම්මාච අච්චුතාච අනේජකා සූලෙය රුචිරා ආගු ආගු ආසවනේ සිනෝ දසේතේ දස ධාකායා සබ්බේ නානත් වන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසත්සිනෝ මෝදමානා අභිකාමුං භික්ඛූනං සමිතින් වනං සමානා මහා සමානා මානුසා මානුසුත්තමා කිඩ්ඩාපදූසිකා ආගු ආගු මනෝපදූසිකා අතාගුහරයෝ දේවා ඒචලෝහිතවාසිනෝ පාරගා මහාපාරගා ආගුදේවායසස්සිනෝ දසේතේ දසදාකායා සබ්බේනානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභිකාමුං භික්ඛුනං සමිතින් වනං සුක්කාකරුම් හා අරුණා ආගුවේගනසා සහ ඕදාත ගයිහා පාමොක්කා ආගුදේවා විචක්කනා සදාමත්තාහාර ගජා මිසකාච යසසිනෝ තනයං ආගුපජ්ජුන්නෝ යෝදිසා අභිවස්සති දසේතේ දසදාකායා සබ්බේනානතවන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසත්සිනෝ මෝදමානා අභිකාමුං බික්කූනං සමිතින් වනං කේමියාතු සිතායාමා කට්ඨකාච යසත්සිනෝ ලම්බීත කාලාම සෙට්ඨා ජෝතිනාමාච ආසවා නිම්මාන රතිනෝ ආගු අතාගු පරනිම්මිතා දසේතේ දසධාකායා සබ්බේනානත වන්නිනෝ ඉදිමන්තෝ යුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභිකාමුං භික්ඛූනං සමිතින් වනං සට්ඨේතේ දේවනිකායා සබ්බේනානත්තවන්නිනෝ නාමන්වයේන ආගංචුං යේ චඤ්ඤේ සදිසා සහ පෞත්ථ ජාතින් අකිලං ඕගතින්න මනාසවං දක්කේ මෝගතරංනාගං චන්දංව අසිතාතිගං සුබ්‍රහ්මා පරමත්තෝය පුත්තා ඉදිමතෝ සහ සනංකුමාරෝතිස්සෝචේ සෝපාග සමිතින් වනං සහස්සං බ්‍රහ්ම ලෝකානං මහා බ්‍රහ්මා භීතිට්ඨති උපපන්නෝ චුතිමන්තෝ භිස්මාකායෝ යසසිසෝ දසෙත ඉසරා ආගු පච්චේක වසවත්තිනෝ තේසංච මජ්ජතෝ ආග හාරිතෝ පරිවාරිතෝ තේච සබ්බේ අභික්කන්තේ සහින්දේ දේවේ සබ්‍රම්මකේ මාරසේනා අභිකාමුං පස්ස කන්නස්ස මන්දියං ඒත ගන්හත බන්ධත රාගේන බද්ද මත්තුවේ සමන්තා පරිවාරේත මාවෝ මුංචිත කෝචිනං ඉති තත් මහාසේනෝ කන්නසේනං අපේසයි පානීනා තලමාහච්ච සරංකත්වාන බේරවං යතා පාඋස්සකෝමේගෝ තනයන්තෝ ස්වවිජ්ජුකෝ තදාතෝ පච්චුදාවත්ති සංකුද්දෝ අසයං වසී තංච සබ්බං අභිඤ්ඤාය වවක්කිත්වාන චක්ඛුමා තතෝ ආමන්තයි සත්තා සාවකේ සාසනේ රතේ මාරසේන අභික්කන්තා තේ විජානාත භික්ඛවෝ තේච ආතප්ප මකරුං සුත්වා බුද්දස්ස සාසනං විතරාගේහ පක්කාමුං නේසං ලෝමම්පි ඉංජයුං සබ්බේ විජිත සංගාමා භයාතීතායසස්සිනෝ මෝදන්ති සහභූතේහි සාවකාතේ ජනේසුතාති නක්ඛතයක භූතානං පාපග්ගහ නිවාරණ පරිත්තාසානුභාවේන හන්තු තේසං උපද්දවේ